මේ තමන් හරි තමන් දන්නවා නැත්නම් ඒ තමන් දන්නේ ශ්‍රද්ධාවෙන් තව කෙනෙක් කියපු දේ එක්ක තමන් දන්නේ තමන් රුචි කරන දේ එක්ක අහලා දන්න දේ එක්ක දැන් අහලා දන්න දේ ගත්තොත් අපි දන්නවා විද්‍යාව එක්ක ගැළපෙන විග්‍රහයක් අපි දන්නවා අපට ගැළපෙනවා ඊළඟට තමන් කල්පනා කරන ක්‍රමයට ගැළපෙන මෙන්න මේ කාරණා එක්ක ගොනු වෙච්ච දෙයක් පාදක කරගෙන තමයි අපි දන්න දේ හරි කියලා යමු වෙන්න තර්ක කරනවා. තර්ක කර කර ඉන්නවා. බුදුරණවහන්සේ ධර්මයේ තර්කයට ගැලපෙන්නේ නැහැ. තර්ක කළා දිනන් තර්ක කරලා එය දකින්නත් බෑ. විචක්ෂණය කියන එක වෙනස්. බුදුරණවහන්සේගේ ධර්මය අහනකොට ධර්මය අහපු තැනදී සම්මාදිට්ඨිය කරා යොමු වීමට අවශ්‍ය දේ තමයි යෝනිසෝ මනසිකාරය. බුදුරන් වහන්සේගේ ධර්මය අහපු තැනදී ඒකට කියන සද්ධර්ම ශ්‍රවණය කල්යාණ මිත්‍රයන් ඇහෙන්නේ අහපු තැනදී හම් වෙන්නට ඕනේ මොකද්ද? සම්මාදිටියටපත් වෙන්නට නම් යෝනිසෝ මනසිකාරය. මේකට බුදුරණවහන්සේ පෙන්වා දෙන අංගුත්තර නිකායේ සූත්‍රයක පටිපුච්ඡා විනීතා කියලා. පටිපුච්ඡා විනීතා කියන්නේ ප්‍රශ්න කරමින් හික්මින ගතිය. කං අත්ථෝති ආදී වශයෙන් මෙහි අර්ථය කුමක්ද කියලා ප්‍රශ්න කරමින් හික්මින ගතිය. ප්‍රශ්න කරමින් හික්මෙන්නේ ඒකට යොමු වෙන්න අපි හිතමු මේ වගේ දෙයක් අපට ධර්මයේ ඇහිච්ච තැනදී බුදුරණවහන්සේ නිවන් දැකීම සඳහා එහෙම නැත්නම් සත්‍ය දැකීමට දුකින් නිදහස් වීම සඳහා ප්‍රකාශ කළපු දහම ඇහිච්ච තැනදී ඒ දහම අපට තේරෙනවා නම් අපි තේරුණේ අපට අපි දන්න කාරණාවක් නිසා. දැන් අපිට තියෙනවා දන්න කාරණා බුදුරණවහන්සේ දේශනා කරපු දේවල් වල අපි දන්න කාරණා තියෙනවා නැත්ති නෑ. මොකද අපේ දැන් තියෙන දෘෂ්ටිය තමයි ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨියට ගෝචර දේවල් තියෙනවා. ලෞකික සම්මාදිටියට ගෝචරදී අපි දන්නවා. ඒක ලෞකික සම්මාදිටියට ගෝචර විග්‍රහයක් බුදුරණවහන්සේ දේශනා කරනකොට අපට ඒක තේරෙනවා. මොකද අපි දැන් ඉන්න තැන ඒ නිසා ඒක තේරෙනවා. එතකොට ලෞකික සම්මාදිටියේ ඉන්න කෙනාට ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා යොමු වෙන්න අවශ්‍ය ප්‍රතිපදාව කියනකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති නොවිච්ච කෙනාට ඒ කාරණාව ඇතිවීම පිණිසයි ප්‍රතිපදාව හම්බෙන්නට ඕන නැත්තේ. මං කීප එක හොඳට හිතලා බලන්න. ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත ඉන්න කෙනාට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න අවශ්‍ය වෙනකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඉස්මතු කරන්න ප්‍රකාශ කරන ධර්මයේදී ඇති නොවිච්ච අපට ඇතිවීම පිණිස මාර්ගයකුයි හම්බෙන්නට ඕන නැත්තේ. එහෙමනම් ලෝකෝත්තර මඟ ඉස්මතු කරන තැනදී ඒ දේශනා කරන ධර්මයේදී අපි දන්න රාමුවටම හම්බෙච්ච දෙයක් නම් දැන් අපි දන්නේ ලෞකික සම්මාදිට්ඨිය නුක්ත රාමුව විතරයි. අපි දන්න රාමුවටම හම්බෙච්ච දෙයක් නම් අපට ඒක තේරුණා නම් ඒ තේරුණ කාරණාව නිසාම අපි නැවත තේරුම් ගන්න හොයන්නේ නැහැ. අපට තේරුණාම තේරුම් ගන්න හොයන්නේ නැහැ. ඇයි තේරුණා ඒක? එහෙනම් ඒ ධර්මයේ ඇහෙන තැනදී අපට තේරුණේ අපේ තියෙන දැන් දෘෂ්ටියට, ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨියත් එක්ක ගැළපෙන දෙයක් විතරයි. අපට එහෙනම් හම්බෙන්නට ඕනේ ධර්මයේ ඇහෙන තැනදී මොකද්ද? අපට සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය උදා කරගන්න අවශ්‍ය නැහැ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය උදා කර ගැනීමට අවශ්‍ය අංගය ධර්මයේ බාහිරින් ඇහෙන තැනදී ආධ්‍යාත්මය තුල ඇති වෙන්න ඕනේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. වෙන දෙයක් නෙවෙයි. යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා කියලා කියන. ඔන්න ඔකට කියනවා පටිපුච්ඡා විනීතා. ගැඹුරු දහමක්. ගැඹුරු දහමක් කියලා කියන්නේ තේරෙන දෙයකට ගැඹුරු කියන්න පුළුවන්ද? දැන් මහා නිදාන සූත්‍ර දේශනා කරද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි ඒකට නිදාණී වුනේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කියන ස්වාමීනි මට මේ පටිච්චසමුප්පාද හරි සරලයි. සරල වශයෙන් තේරෙනවා. බුදුරණවහන්සේ ප්‍රකාශ කරනවා ආනන්ද ඔහොම කියන්න එපා. මේ පටිච්චසමුප්පාදේ හරිම ගැඹුරුයි. ගැඹුරු නිසාමයි මේ ලෝක සත්‍යයා සංසාරේ ගමන් කරන්නේ අවුල් වෙච්ච නූල් බෝලයක් වගේ. ඒතොර ආනන්ද ස්වාමීන් වහන්සේට සරල බව හම්බුනේ ඇයි? තේරුණා නම් ස්වාමීන් වහන්සේ. සම්මාදිට්ඨියෙන් යුක්තයි. ඒ සම්මාදිට්ඨියෙන් යුක්ත තේරුණ කෙනාට එහිකේ හොයන්න ගැඹුරු බවක් හම්බෙන්නේ නැහැ. එහෙනම් ගැඹුරු බව හම්බ වෙන්නේ කාටද? එය නොතේරුම්කමත් එක්ක. අන්න හොයන්න යමකට යනවා. ඒ නිසා තමයි කිං කං අත්තෝති කියලා අර්ථය හොයන්න යන්නේ. අන්න විවර නොවිච්ච කාරණාවක් තියෙනවා. එතන අර්ථය පමුණුවා ගන්න විමසන්න වෙනවා. යෝනිසෝ මනසිකාර උත්පාදයක් කරගන්න වෙනවා. ඒ යෝනිසෝ මනසිකාර උත්පාදයට යොමු වන්නේ කුමක් නිසාද? තමන්ගේ රාමුවට නොගැලපෙන තමන්ගේ රාමුවට ගලපලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි ධර්මයේදී ඇහුනේ. එහෙනම් තමන්ගේ රාමුවට තේරුම් ගන්න නොහැකි ධර්මයක් ඇහිච්ච දැනදී ඒ ධර්මයේ නිවැරදි බව සත්‍ය කරා යොමු වෙන දෙයක් බව තේරුණ කෙනා අන්න යොමු වෙනවා කුමක් කරන්නද? නුවණති කෙනා යොමු වෙනවා. එය තේරුම් ගැනීම සඳහා විමසන්න. අන්න ඒකට කියනවා විචක්ෂණය කියලා. ඒකට කියනවා පටිපුච්ඡා විනීතා. Taman දන්න දෙයට ගලපලා තර්ක කරනව නෙමෙයි. Tamanගේ රාමුවට ගැලපෙන්නේ නැති නිසා කියපු කාරණාව තේරුම් ගැනීමටයි යෝනිසෝමනසිකාරය කරන්නේ. කියපු කාරණාව තේරුම් ගැනීමට යෝනිසෝමනසිකාරය කිරීමක් එයාට හම්බ වෙන්නේ. පටිපුච්ඡා විනීතාවක් එයාට හම්බ වෙන්නේ. විචක්ෂණ හැකියාවක් එයාට හම්බ වෙන්නේ. තමන්ගේ රාමුවට එක නොගැලපෙච්ච නිසා. මොකද තමන්ගේ රාමුවට ගැලපුණා නම් අපි දැන් දන්න රාමුව අපිට දැන් තේරෙන කාරණාව එක නේද මෙච්චර කාලයක් සසර ආවේ. ඉතින් බුදුරන් වහන්සේ දේශනා කරපු දේ තමන්ගේ දේට ගැලපුණා නම් අපටම හැකියාව තියෙනවනේ. බුදුරන් වහන්සේගෙන් ධර්මයේ අහන්න නැතුව මේකෙන් ඈතර වෙන්න. ඇයි ඒක ඇහුවොත් නැතත් අපි දන්න දේ හරි. බුදුරන් වහන්සේ දේශනා කරපු කාරණාව අපේ රාමුවට ගැලපෙනවා නම් ඊතර වෙන මාර්ගයේදී ප්‍රකාශ කරපු දේ අපි ඒක ඇහුවොත් නැතත් අපි දන්න දෙයක්. එතකොට එහෙනම් අපි දන්න දේ ඒකනම් සත්‍ය මෙච්චර කාලයක් සසරෙන්නේ නැහැ. බුදුරන් වහන්සේ පෙන්වා දුන්නේ සද්ධා රුචි අනුසව ආකාර පරිතක දිටිනිච්ඡානං කන්ති. මෙන්න මේ කරුණ පහ ඉක්මවීමෙන් අත්දකින ධමයක්. අනේකයි ප්‍රඥාවෙන් අත්දකින දහමක් වෙන්නේ. ඒ ප්‍රඥාව උදා වෙන්න හේතු වෙන දේ තමයි යෝනිසෝ මනසිකාරය. විචක්ෂණය. විචක්ෂණය කරන්නේ තමන් දන්න දේ හරි කියලා තේරුම් ගන්න නෙවෙයි. විතර්ක කරන්නේ තමන් තර්ක කරන්නේ තමන් දන්න දේ හරි කියලා පෙන්වන්න. තර්ක කරන්නේ තමන් දන්න දේ හරි කියලා පෙන්වන්න විචක්ෂණය කරන්නේ අහපු කාරණාව තේරුම් ගැනීම සඳහා තමන් දන්න කාරණාව වැරදි බව හම්බෙන්න.